ඊළඟට zoom එකේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක්. මානය ඔත්තප්ප ආකාරයෙන් අකුසල මූලිකව යෙදෙන ආකාරය තවදුරටත් පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට පින්. එය කුසල මූලිකව අවස්ථානුකූලව හරවා ගන්න ආකාරය පහදා දෙන්න. එතකොට මාන්නය ඔත්තප්ප ආකාරයෙන් කියලා කියන්නේ ඒ මාන්නයම කෙලින්ම ඔත්තප්පාකාරයෙන් එනව නෙමෙයි මාන්නය නිසා ඔත්තප්පය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මගේ මේ වැරද්ද හෙලි වුණොත් මට ඒක හොඳ නෑ. මගේ தත්වෙට හොඳ නෑ. එතකොට මේක දැනගත්තොත් මට ලැජ්ජා වෙන්නට සිද්ධ වෙනවා. මං අපහසුතාවයටපත් වෙනවා. අපේ පෞල් පරිසරයට ගැටලු ඇතම. ඒතර බිරිඳට හොඳ නැහැ, දරුවන්ට හොඳ නැහැ. ඒගොල්ලන්ගේ කීර්ති නාමයට හොඳ නැහැ. ඉදිරියට පවතින්න බෑ. මගේ රස්සාව නැති වෙයි මේක දැනගත්තොත්. මට හිරේ යන්න වෙයි. දැන් ඔන්න ඔය විදිහට අපිට අර තමන් සම්බන්ධව යම්කිසි මාන්නයක් ඇති වෙනවා. එතකොට ඒ මාන්නය නිසාම අර භීතිය ජනිත වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මාන්නය කියලා කිව්වේ සෙය්‍යමාන, සදසමාන, හීනමාන වශයෙන් ඒතර සංසන්දනය කර කර බලනවා. තමන්ගේ தත්ත්ව රැකගන්න උත්සාහ කරනවා. එතකොට ඒ ඒ පිළිබඳව තියෙන කැමැත්ත නිසා අර තමන් කරපු වැරද්ද හෙලි වෙනවාට බීතියක් ඇති වෙන්නට පුළුවන්. එතකොට එතන බීතිය කියලා කියන එක ක්ලේශය, ද්වේෂ මූලික අකුසලයක්. එතකොට ඔත්තප්පය වගේ ඇති වෙන දුර්වලකමක්. හැබැයි ඒක ඇති වෙන්න අර මාන පරවශ බව හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඔය ක්‍රමයට විතර නෙමෙයි තව විවිධ ක්‍රමවලටදී එක එක පුද්ගලයාගේ සිත හැසිරෙන විදිහ අපට මේ කියලා නිම කරන්න බැරි තරම් එක එක්කෙනාගේ මනස විචිත්‍රයිනේ. ඒ විචිත්‍ර ස්වરૂපයනේ. ඉතින් මේක යටපත් කරගන්න නම් අපි හිතලා බලන්න ඕන මේ ඇතිවෙච්ච මනෝභාවය ඇත්තටම නිවැරදි මනෝභාවයක්ද? අර ඉන්දික මහත්මයා කිව්වා වගේ දැන් පස්සේද ඇති උනේ මේ. පස්සේ ඇති වුණා නම් ඒක හොඳ මට්ටමක් නෙමෙයි. ඒතර ලැජ්ජ බය කියන අකුසලයට අකුසලයට ලැජ්ජ වෙන බිය වෙන ගතිය කියන එක ඇති වෙන්න ඕන අකුසලයේ කරන්න කලින් හරි කරන මොහොතේ හරි. ඒ කරන මොහොතේ හරි ඇති වුණොත් අපි ඒකෙන් වළකිනවා. ටික දුරක් ගිහිල්ලා හරි අපි ඒකෙන් වළකිනවා. පස්සේ ඇති වෙනවා නම් එතන තියෙන්නම ඒ නිවැරදි මානසික තත්වයක් නෙමෙයි. එතන තියෙන්නේ ලැජ්ජා වීම බය වීම කිව්වට එතන තියෙන ක්ලේශයක්. ඒතකොට ඒ தත්ත්වයේ ගොඩ නැගුණේ මොන පදනමක් මතද? මාන්නේ නිසාද? එහෙම නැත්නම් ද්වේෂය නිසාද? ඒක ටිකක් විමසලා බලන්න ඒ හේතුඵල පරීක්ෂා කරන්න අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන අපේ මනසේ වගේ தත්ත්වයක් ගොඩ නැගුණේ කවර පසුබිමක් මත. අන්න එහෙම අධ්‍යයනය කරනකොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි අපිට ඒවා හේතු හඳුනාගෙන ඒවා දුරු කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මම මේ පස්සේ මේ ගැන තැවෙන එක නෙමෙයි මේක කරන්න ඉස්සෙල්ලා වලකින එකනේ කරන්න ඕනේ. එතනට ආවොත් තමයි අපිට වරදින් වැළකීලා හැබැයි පිරියොත් අපේට එන්න පුළුවන්.